හොඳයි සයනස මට තවත් ගැටලුවක් තියෙනවා. දැන් අපි කර්ම කාරණා ඉගෙන ගන්නකොට මේ ධර්ම කරුණ උනා එක් එක් කරුණ වෙන වෙනම ඉගෙන ගන්නවනේ දැන් උදාහරණයක් විදිහට ආරෂ්ඨාංගික මාර්ගය ඊළඟට පටිච්ච සමුපාදය මෙහෙම කරුණු වෙන වෙනම ඒකක වශයෙන් ඉගෙන ගන්නවනේ. දැන් මේ අතර අන්තර් සම්බන්ධයක් හිතනකොට අපිට දැනෙනවා මේ ඒක ටිකක් අර තැනක නවතිනවා කියලා. අපිට එතනින් එහාට ඒක ගොඩ ගන්න බෑ කියලා වගේ. ඒකට හේතුව මේ ඒක කොහොමද නැති කරගන්නේ කියලා ඒක නැති කරගන්න අපිට ධර්මයේ පිළිබඳ පරිචය, පරිණත බව, බහුසුත බව තමයි විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන් අභිධර්ම කාරණා පිළිබඳ දැනුම එතෙන්දී අපිට විශේෂයෙන් වැදගත් වෙනවා. ඊළඟට අපි අර මුල් මුල් මේ ප්‍රඥාව ගැන කතා කරනකොට මුලින්මත් අපි කතා කළා මේ සංස්කාර ධර්මයන්ගේ හේතුඵල වශයෙන් ඒවා අතර තියෙන අන්තර් සම්බන්ධය. ඊළඟට සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ ඊළඟට පොදු ලක්ෂණ මේවා පිළිබඳ වැටහීම අවශ්‍යයි. දැන් මෙත්තාව කියලා කිව්වෙන් පස්සේ ඒක වචනයකට සීමා නොවි එහි ගති ලක්ෂණ මොනවද? කරුණාව කිව්වහම එහි ගති ලක්ෂණ මොනවද? එතකොට ඒ ගති ලක්ෂණ සහ ඒවා හටගන්නා හේතුප්‍රත්‍ය මොනවද? අන්න එහෙම සූක්ෂම විදිහට ඒවා පිළිබඳව අධ්‍යයනය කළොත් විතරයි අපිට ඒවා අතර තියෙන අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එකකට එකක් හේතු වෙන හැටි අපිට බැලු බැලමට පේන්නේ නැතුව යනවා හරියට වැටහෙන්නේ නැතුව යනවා. ඒකට සම්මාස මේ හේතුඵල ඥානයමයි නැවත නැවත දියුණු කළ යුත්තේ නැවත නැවත ඒ ධර්ම කාරණා පිළිබඳ විමසීම ප්‍රශ්න කිරීම සාකච්ඡා කිරීම ඒ පිළිබඳව ලියවුණු පොතපත කියවීම ඒ පිළිබඳ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම ඒ Tamanට නොවැටහෙන කාරණේ සටහන් කරලා තියාගෙන ඒක වැටහෙනකම් කල්පනා කිරීම ඒ පිළිබඳව දන්නවාය කියලා Tamanට විශ්වාසවන්තයෙක්ගෙන් ඒවා ප්‍රශ්න කිරීම දැන් ඕවා ඔක්කොම අපි කතා කළා මේ ප්‍රඥාව දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල යටතේ.